Thanks ඒ ප්‍රතිකූල මදවතු වෙනවා. උන්ට අපිට ආගන්තුක තියෙනවා. එනිසා බලන්නට කියලා. මුත් සාරමය එනිසා පිටිපස්සට එනිසා මෙහි කරනකොට පොළොන්නට අනුසුරා කරනකොට කරන දෙයක් නෙමෙයි උපහාරයේ හැදෙනු කරන දෙයක් වෙනවා තමයි ඇවිල්ලා බලන්නට කියන එක. මේ බැලීම කියන්නේ බුද්ධ දර්ශනයේ ප්‍රේක්ෂාව වැඩකට ගැනීම. ඒ බැලීම කියන්නේ සම්පූර්ණ ප්‍රතිපදේ අපි කොහොමද මේ වගේ පමණයි. අද මතකයි ඒ දෙයින්ම කියන ප්‍රතිපත්තිය දෙවියන්ට සම්පූර්ණ සමර්ථක නැහැ. විශාල මුස්ලිමයේ මනුෂ්‍යයා සමලයි ඒ දෙයින්ම කියන කටයුත්ත සම්පූර්ණ සමර්ථක වෙන්නේ. ඒ නිසා තමයි සංස්කාරයෙන් විකාශයෙන් දුරුකල් කරන ලබා ගන්නට ඉඩ දුරු කරන්නට සුපර්සම දෙන්නේ මේ හැමින දැනීමේ ප්‍රසන්න කරගන්න පුළුවන් මනුස්සයාට පමණක් නිසා. අපි දානවා දැනීම පදේ දවසෙන් දිවෙන් ප්‍රේමේ අපි මුසින් පදේම නිරුත් ආකාරයට ජීවිතය ජීවිතයෙන් පරිපාලනය දෙයේ ප්‍රසන්න කුසාකාරයෙන් පරීක්ෂණ කරන බලනවා. නමුත් කොච්චර බැලුවා අපිට මේ ජීවිතේ ජීවිතයෙන් පිටතින තේ හැබැයි තරම්මත බලපෑම් කියන්නේ අපිට කරන්නේ බොහොම සම්පූර්ණ සමහරක් තියෙනවා ඒ සම්පූර්ණ වචනය තුළ දැනීම කියන්නේ ඉන්ද්‍රිය ප්‍රහාර කරන දෙයක් ඇතුළත නෙමෙයි සාධාරණ වෙන්නේ ප්‍රඥාව. මුලින්ම කෙනෙකුට පසුස්සක් ඇතියි. සමහරවිට සුසුස්සක් තියෙන අපිට කියන්නේ කොහෙන් ආරම්භ කරනවා. අපිට පළවෙනි තියෙන එකම දැක්ක ප්‍රඥාවේ කියන අමුතු දේශනා කරන්නේ. ඒ සුසුස්සක් කියන්නේ ඔබ කරපු සම්පත para Thank you. විකල්පයක් මොකද කරගන්නත් ඉතිහාසයේ මේ බැරිමේ අතුත් හරියට සම්බන්ධ දෙන්න නිසා ඒක ප්‍රකටන්නේ දෙකක් තියෙනවා ඕනේ ප්‍රතිවරණය මොකද තිබුණා මොකක් ප්‍රයත්න මොකදේ කියන්නත් කොහොමද තමයි ඒ නිසා නිවන් දකින්න अत्यंत नहीं होता है सेवा नमक सत्ता में नहीं होता था नहीं होती होता उससे मनुष्य धर्म गुजरना करके उनका आवश्यक है मैं मधु कहेंगे इसका बंधन है अस्पताल में हुई उन्होंने मतदान कर दो मेरी के जीवन पति है और समझ लो कि बाहर भी साधु चलन तो होनी चाहिए ඒ සාධක සම්පූර්ණ කරගන්න කියන එක තියෙන්නේ. ඉතින් මේක පරීක්ෂා කරන බලනකොට වත් අය සම්පූර්ණ ජීවිතයක් පවත්වන්න තරම්වත් වස්තුවට මේ ජීවිතේ පුහුණු කරන්නේ ඒක තමයි කරන්නේ. සමස්ත ජීවිතයකට කියන්න පුළුවන් අවස්ථාවක් සමස්ත ජීවිතේ සාර්ථකව සම්පූර්ණ කරන එක තමයි. ඒක අපි යනවා කියන්නේ කොහොමද ඒක නිසා දැන් මේ ජීවිතයේ පාස්තනකට එකිනෙක ගැටි අපි එක එක අවස්ථාවලදී පවත්කමින් වාසය කරන අපි මොකද මොකක්ද කාරණේ කියලා හිතනවා ඒ අනුසන්න වාසය කරන යම් කිසි කෙනෙකුට විස්තර විචාරණය කරන්න පුළුවන්. විස්තර කතා මුදිතා උපේක්ෂා කියන සම්පූර්ණ යම් අවස්ථාවකට යම් අවස්ථාවක ඒ මතයට මොකද තියෙන්නේ? කවුරුන් දකින්න මොනවද කියන්නේ? පතරගතයන් වහන්සේ මෛත්‍රී පොරසත්ත්වයේ ඇති වාර්තනය කරලා මේකමදලා සුසුමන සතරම සතරම සතරම කරගත්තා එවන් මහත්මත්වෙන හැමතිනෙම අර පොරසත්ත්ව ගුණයෙන් සුව වාසය කරයි ඒ නිසා අපේ ඉන්නේ පැත්තට පුළුවන් කරන්න අනුමානතු කරන ආකාරයක් තියෙනවා. කතා කරනවා එදිනෙක කරන්නේ. එතකොට මේ එදිනෙක බලන්න කියන මොහොතේ උපකරණ මොකද්ද? බාහිර මොකේදී ඉක්මනට අපතේ තියෙන්නේ. මේ ඉන්නේ බලන්නේ කොහෙන්ද? දැනෙන කටේ බලන්නේ ඉතින් හරියට කියන්නේ හරියටනේ. ප්‍රත්‍යාවේ. ඒ ප්‍රත්‍යාවේ බලනකොට අන්න ඒකත් තමයි තමයි මේ ජීවිතයේ තියෙන නකාත්මක ධර්මයේ කියන එක අවබෝධ කරගන්න. ඒකත් මුත්ත කාර්යයේ අපරාධ ශ්‍රේෂ්ඨම ධර්මාර්ගයේ තමයි යථාභූත ධර්ම දර්ශනය. යථාභූත ධර්ම දර්ශනය කියන්නේ මොකක්ද? මේ ජීවිතයේ තියෙන සියල්ලම කියන්නේ මේ මුත්‍යේ මේ මුත්තේ අවුස්සකට කරගන්න කරනවා. ඒක නිසා පිටරස්නේ මේ ජීවිතයේ ප්‍රාර්ථනා පිටරස් පිටරස්නේ. සුමිත උත්තරම පොතේ සියල්ල මොකද කරගන්නද? එහෙම නැත්නම් මේ අභාතනාව සංස්කාරයේ විතරක් දෙන්නට මේ එකම මාර්ගයේ දසමෝතේ යාදනා ඥානදර්ශන මාර්ගයේ. ඒ දසමෝතේ යාදනා මාර්ගයේ ඒකෙන් ලක්ෂ හැකියාවක් එන්නේ ඒක පස්තිකෝ මේ ජීවිතයේ තියෙන ප්‍රඥාව වර්ධ කෙරෙන්න විතරයි. ඒකත් අපිට පිටරට සම්මුතිකාරයේ කියන්නේ සම්මුතිකාරයේ කියන්නේ අපි ඉක්මනට බලපස්සේ අපේ ජීවිතයේ මොනවාගේ උත්පත්තියේ මේ ලෝකේ ලබා ගන්න දානවා. ඒක කියනවා අපි ලෝකේ ඥානයේ කියලා සත්‍ය මාර්ගයේ උත්පත්ති වලදී කියන පිටාරාමස්ස ඒ සාරසත්‍රාණය පරිපූර්ණවම කේතනතා. ඒක තමයි මේ සුතන විස්මාත සත්‍ය වහන්සේ. කොහොමද විස්පා? ඔබ ඉස්සරහට ආවෝ මේ දෙයක්

උදව් කරනවා. ඒක පිටපස්සේ පිටපස්ස සාහිත්‍ය දියපොලේ කියන දෙයින් පස්සේ අරමුණු කැදීම අරමුණු විදීම අරමුණු සැකීමේ කියන තුනේ හරි අරමුණු සතර කියන අරමුණු වලින් විදහස් වෙන ස්වභාවයෙන් වාර්ථිතේ කියන්නේ ඒක උදේවා මේ ජීවිතයේ සමස්තය මොනවාද ඒකේ සමස්තය සාරාංශය තමයි ඒක කියන එක එක දෙයක් එකම ජීවිතයක දෙපාර්තමේන්තයක් තියෙනවා ඒක ඇතුළේ ඉන්න දැක්කේ සාරාංශය සමාජයට ප්‍රයෝජනවත් වෙනවා මේ ජීවිතයේ කියන්නේ සත්‍යමය ජීවිතයක් අපි එක්කෙනෙක් හැටියට දරුවාට ඒක තමයි මේ නවතිස්සේම

මේ ඉන්ද්‍රියන් පහට අත් වෙලා ඉන්ද්‍රියෙන් පහක් ඉන්ද්‍රියෙන් පහෙන් ගන්න අරමුණු දෙකෙන් කරනවා. නමුත් ඒක මොනවාද කියන්නේ? ඒක එක මොහොතක් ඒකාබෝධී ලෝකයට අනිත්‍යලා ඉවත් වෙන අවස්ථාවක් ලැබෙන්නේ. ඒක තමයි අනුසමත ධර්මයෙන් කරනවා කියන්නේ කියන්නේ මේ ඉන්ද්‍රියෙන් අත්කම් දෙකකින් තියෙනවා ආත්මත් ප්‍රාණයෙන් එකසත් වීම. නිදහස් වෙන සුමතව බලන්න. අද ඒත් දෙනවා කරපුවා අත්‍යවශ්‍යමත කාර්යයේ මාර්ගයේ දෙක Thank you. බලාපොරොත්තුෙන් එකපස් වෙලා උපසම්පදා අවශ්‍යම දුන්නේ. ඒකම තවස්තරයේ ආර්ථිකයේ ජීවිතයේ දෙකේම තියෙන්නේ. මිනිස්සුන් බලාපොරොත්තුෙන් එකපස් වෙලා ප්‍රසන්නතර මනසකට සංඥා ජීවිතේම සාර්ථකයි. হচ্ছে কি দিনের দিনে দেখাচ্ছে রাস্তা হচ্ছে যে সরকার ভারতের সাথে কাজ করা করা থাকছে যে অন্যত ভারতের সঙ্গে দিনে ইসলামের ছাত্র আমরা যারা বাংলাদেশে গতি করছি ওরা তো থাকবো না আমাদের জন্য তাহলে বাংলাদেশ রোগে আর বাংলাদেশ রোগে আমরা পার্টি করতে আর কিছু বলা যাবে না බාහිර කොට ඒකේ විදහාත් කරලා මුස්තිගේ මේකේ වැඩි කිසි දෙයක් ඒ පොලේ කියන බස්සාව ඉතාලෝකයේදී මොකද ඒකේ පහළේ දෙස්සලා ලෝකේ හලකෑවා ඒකේ සම්පූර්ණ කේන්ද්‍ර බොහොම ඉහළින් බොහොම සමාජයේ තියෙනවා ඒකත් විතරක් නෙමෙයි ඒ හඳ පහළ පාරට පිළිතුරු මේක උත්සාහ කරලා තියෙනවා

ඒක පිටසක් වෙන්නේ කොහොමද? මොකද ඒක වෙනසක් වෙන්නේ සාමාන්‍ය ලෝකෙන් නෙමෙයි ඒකත් සාහසකාරන්නේ ප්‍රත්‍යක්ෂව ජාලකුණ වෙනසක් වෙලා ප්‍රබලවත්තර මොකද විචාරය වාගේ. වත් කෙනෙකුට දෙන්නේ නැහැ. අනිත් කෙනෙකුට සත්‍යයම කරන්නේ නැහැ. සත්‍යකාරකමකට උදව් කරනවා. සත්‍යකාරකමකට සම්පූර්ණ කරනවා. මේක පුස්තකාරකම සම්පූර්ණ සමාධියේ ජීවිතය කරනවා. ඒක විද්‍යාත්මක කෙනෙකුට සත්‍යම කරනවා. ඒක විද්‍යාත්මක කෙනෙකුට තියෙන්නේ ඉස්තරයෙන් කොහොමද ආරක්ෂා කරන්නේ කොහොමද කියන කුසලතාවය. අපිට කොහොමද මුදාරලා තියෙන කිසිමකේ භාගින ලෝකයේ හද පහළ පොස්ත සම්බන්ධ කොහෙද ඒක ප්‍රබලකටද ඉතලම විවස්තර ප්‍රොජෙක්ට් එකේ සහායක පොස්තක් කරනවා කියන සුදස්සාරෝනේ භාගින ලෝකයේ දෙන්නේ ඒකත් පැහැදිලිව ඉතාම ප්‍රබලව කියන සත්‍යයක් තියෙනවා උත්තරාන්තයේ හදන පැහැදිලි ආධ්‍යාත්මික වශයෙන්

කෙනෙක් ඉවත් කරනවා. ඒ ඇත්තට පොතක් තාක්ෂණය කරනවා. උඹට හත්කේ. උඹට හත්කේ කියන්නේ ආර්ය සමාධිය. ඒ ආර්ය සමාධිය කියන්නේ කොහොමද පොතේ ප්‍රතිපද පොළොකාරය. ඒ කොහොමද ඒ තරම් අවස්ථාවක් මගේ නිලයට මේ ජීවිතය තුළ ඒ පොත පාන්තිකව සමන්ත වගේම එක් හිතට නිසිස්සන සංස්කාරයක් සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ පස්සේ කොහොමද ඒ පිළිබඳව කතා කරන්නේ. ඉතින් ඒක තමයි මම කතා කරන්න තියෙන්නේ. අද සංස්කාරයේ කොහොමද කියලා අපිට එකට ආවලා තියෙනවා ඒකට ආවලා තියෙන ඉස්සරහට කියන මේ කාරණේ ඔකේ කරගන්නවා. මේක තමයි ප්‍රශ්නේ.

සීලය ඒකේ සම්පූර්ණ අර්ථය වෙනස් කරන්නේ අවබෝධය සම්පූර්ණ කරගන්නකොට ඒ අවබෝධය එක්ක අනහැදීම කියන විස්තර කරනකොට ගැටීම කියන කරා කරනකොට ගැටීම කියන අපේ සාකච්ඡාවල තියෙනවාත් මේ අර කොහොමද හත්තිය කියන උතුම් සීලය මත සම්පූර්ණ කරනවා කියන එක ගැටපොතක් පස්සේ කියනවා. අපතේ ඉස්සෙල්ලා මොකක්ද පටන් ගන්නවා. ඒ උත්තර ප්‍රයත්න පස්සේ කරනවා. ඒක බුදුදහමේ බලුත්තරා කියන දේ කියනවා. ඒක කියන්නේ අපි ඉස්සෙල්ලා කියන්නේ. අනිත් පැත්තේ බුදුදහමේ ඒ කෝටි හදේ කියන්නේ. ඒ කියන්නේ බුදුදහමේ ඒ තමයි ලෝකයේ ඒකත් සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යය මත අපේ ජීවිතේ සත්‍යය වැඩිවෙනවා මොකද? අපි සත්‍යය මොකදන්නේ මේ කොටසේ සුන්දරව සංකල්පනා කරනවා සමහරවිට. ඒ සම්පූර්ණේ සුන්දරව වස්තුවලා තියෙනවා. මේක දෙකකින් කොටස් තියෙනවා. අපිට සීමා සත්‍ය සීමා කපා ගන්න පුළුවන්. ඒ කොහොමද අපේ ලෝකයේ කොච්චර දේවල් තියෙනවද?

මේ සයන්ස් දේවල් තියෙන්නේ මේ තමයි ප්‍රතිදින Thank you.

hierarchy. What kind of men Sí,

අවුරුදු 35ක් මොකද පිටේ තියෙන මේකේ තියෙන. අනිත් දැන් මොකද මේ ආදී. මොකේ වදිනා ඒ මොකද මොකේ පිටේ මේ මොකද මොකේ දෙක බලනවා. මොකද මොකද මොකේ දෙක බලනවා. ඒක තමයි මොකද අනිත් මොකද මොකද තමයි මොකද කියලා බලනවා. අනිත් මේක දෝෂයි. Rani Sandhya Charity SPP के दो केवल धर्म को दर्शन और सम्मान देने को होते अभी उपस्थितों में उसकी उदाहरण बचे भक्ति में है कि ननद होते अभी उपस्थितों में एक बार देने के लिए सीखते हैं ऐसा कि धर्म को प्रारंभ के लिए होता है उनका श्रम करता सद्बोधिया उत्पत्ति महादेव की होती है

සංස්කාරය සෝදාරුක යෝගාවයි සංඥා පරිච්ඡේදය. මොකද මේ ගැනීමවත් සංකල්පවත් සංකල්පවත් දෙකවත් සංවිධානය කරලා සංස්කාරය ඒ සංඥාවල තියෙන එකමෝනිය තමයි මොනවාද කියන්නේ. මේක මොකද? ඒ නියුකම මානසික කායිකයි. ඇත්තට ප්‍රශ්නාර්ථය ජීව පරිදි. ඒ පස්සේ කොහොමද සම්පූර්ණ මොනවද කියලා දුන්නා. එතකොට මේ ඉන්ද්‍රිය පහ ඉන්ද්‍රිය පහෙන් හටගත්ත ඉන්ද්‍රිය කරන මොකද ඒක මොකක්ද කියන්නේ ඒක සංජානන කරන එතකොට අර පහ ඒ පහකට පිටිටන මොකක්ද ඒක මේ ඉන්ද්‍රිය ධර්මයේ උපකරණ මේ හරි මොකක්ද

ඒ කියන්නේ අපේ සිතුවම් මොකක්ද කරන්නේ. ඒක අත්‍යන්ත දෙයක් මේ කායයේ ප්‍රයෝගවත් වෙනවා. ඒ කායයේ මොකද අර සමහර මොකදේ කොහොමද සංකෝපය දිහා අද කියන මොනවා තමයි කියන්නේ.

ඕන කෙනෙක් ලෝකේ සහගත වෙනවා. මොකටද කියන සහගත තියෙන්නේ? මේ මුත්‍යාවේ නිරුපතේ ඕන කෙනෙක් සහගත ඒ නිරුපතේ ඒක අතුරු කරනවා. කියනවා ඒක සුලකේම වශයෙන් ඉස්සරහට නමුත් අර ශරීරයේ මේකේ නිරුපතේ කියන සත්‍යයක් කියලා තියෙනවා. අපිට ඒක හිතන්න තියෙනවා. ඒක 하나님과 하나님을 믿고요. 그러니까 이거는 아무것도 아니고 그냥 아무것도 아니에요. 아무것도 아니에요. 그러니까 하나님이 하나님을 믿고

මේවා මොකද වශයෙන් කුද එතෙන් බලන කිතුවක්ටි අපි තරහම අත්තරමේ කියන කරුණ සමගලා අපි හිතේ අත්තරමේ කියන්නේ අත්තරමේ කියන්නේ මේ ඉන්ද්‍රිය හරිය දැනුනේ අපි මොනවා හරි දේවල් කරනවා මොනවා හරි දැක්ක තමයි අත් අපි කියන්නේ අත්තරමේ අත්තරමේ ඒක කරන මොකදයක් වෙනවා කියලා කියන්නේ මොකද ඒක මේකේ අපේ මේ ඉන්දියාවේ යෝජනා වුණාට මේ දේශනා කරනවා අද මේ දේශනාව තමයි සංස්කාරයෙන් ගැටෙන්න කියන සම්මානයි එතකොට අද පුරාස්තේ සුරේක්ෂාස්තරයෙන් බලනවා ඒකේ සම්පූර්ණ සත්‍යකතාවට දෙවි අවස්ථ වැදගත් සියලු තමයි අපතන අපතන දීන්නේ කියන්නේ මේ අපස්සාමී එහෙනම් අපතනදී කියන කර්ම දුන්නයි ඒ පස්සකේ සියලු දතුරු අපේ සිතකින්ත් ඒකාන්තයෙන් ප්‍රතිපත්තියේ කිවිදේ කොහොමද සමහරවිට විශේෂයෙන් මොකද මොකද කියන මොකද කියන්නේ අනුසම්පදිත පහේ අනුසම්පදිත කර ඒකම පරාජය කරනවා කියනවා. ඒකම දේශනා කරනකොට වාර්තික දේශනාවට සම්බන්ධව කුප්‍රපේත ඒ මොහොතේම ධර්මාභිසමයනවා. ඒ ප්‍රකාර සම්මයන හැම කෙනෙකුම ප්‍රකාශනය උසස්ස ආස්වාද ස්වාමීනි ඔබ හන්සේ යටි කුණු කරන බාහත් කුණු කරන කරවත් යනවා. අරකට පරම මුතුන් සතන් සම්මතරණයේ කියන පාන ධර්මයේ කියලා මේක වාක්‍යයක් ප්‍රකාශ කරනවා. ඒක තමයි සාමාන්‍යයෙන් කියනවා. බුදුහාමුදුරුවෝ යමතරකට ධර්ම දේශනා කරනකොට කියනවා මුලින් මුලින් දේවල් මොකද වෙන්නේ කියලා දේවල් සම්බන්ධව කතා කරන්නේ. මොනවාද මේ තරමේ දේශනා කරනවා. මේ තරමේ දේශනා කරන පුතන හරියක් කොහොමද වෙනවද? ඒ සම්පූර්ණ පින්වත්නි අර මොනවාද කරනවා? මොනවද ජීවිතයකට මොනවද කරනවා? මොනවද ජීවිතේ විනාශීමක් මොනවද කරනවා? අනුකාරයේ විනාශීමක් මොනවද කරනවා? අවශ්‍ය ජීවිතයේ දේශනා කරනවා. ඒ කොහොමද පස්සේ ඒ සාර්ථකවම තියෙනවා.

දෙවෙනි දේශනාවේ කතාවක් කරන්නේ මේ දෙවෙනි දේශනාව එනින් දෙන කතාවක් කොටස් තුනේ කරන දේශනාවක් මතක කරගෙන උනනවා යම් කිසි කොහොමද ප්‍රතිචාරය කරනවා අපි මේ කරන්නේ මොකක්ද කියන්නේ අවුරුදු කියලා මොකද මොනවද කියන එක කියන එක තමයි කියනවා මේ කාරණා අපි කියන අපේ ජීවිතයේ මේ කරන්නේ තියෙනවා කියන එක උදාහරණ දෙකක් තමයි මේක තමයි මේ මොනවා මේ මේ තමයි මේ ඇතිවෙලා මේ සාධනයි මේ කියන Thank you. Thank you. 빠져서 보내가 말해서 나온 것이 앞서서 이제 다들 앞에서 소문을 하고 있는 것같아요